ඔබ සමග. ප්‍රතිවේක්ෂා වැඩසටහනේ 14 වන සතිය මෙලෙසින් ක්‍රියාත්මක වන්නේ. සදහතුනි කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන් ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්ම දේශනාවන් ධර්ම සාකච්ඡාවන් රසක් ඔබ වෙනුවෙන් පහුගිය දින කිහිපය පුරාවටම පැවැත්වුවා. ඉතින් අද මේ සෝදානම ප්‍රතිවේක්ෂා සමාජ කතිකාවත වැඩසටහන ඔබ වෙනුවෙන් අපි ආරම්භ කරන්නට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 නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස උද්දං අදෝච තිරියං ච අසම්භාදං අවේරං අසපත්තං තිත්තං තරං නිසින්නෝ වාසයානෝ වායාව තස්ස විගත මිද්දෝ හේතං සතින් අදිච්චෙය්‍ය බ්‍රහ්මමේතං යාරං ඉදමා වූති සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කර ගැනීම සඳහා අපි අපේ මානසිකාරයෙන් උතුම් ධර්මය නිබඳව නැగిලා යන විදිහට අපේ මානසිකාරය සකස් කරන්න ඕනේ. අපේ මානසිකාරය ධර්ම මානසිකාරයක් බවට පත් වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපි මේ ලෝකයේ නිබඳව ඇලී ගැලී වාසය කරලා බොහෝ දුක් සහිත සත්වෙක් බවට පත් වෙනවා. අපේ හිත බොහොම දුක් ඒකරාශී වෙන තැනක් බවට පත් වෙනවා. ඒ වගේම අපි නොයෙකුත් පාපී ධර්මයන් අපි අතින් සිද්ධ වෙන්න පටන් ගන්නවා. ඒ වෙලාවට හිතෙන්නේ මම මේ මොන පාපය කරත් කමක් නැහැ කියලා. ඒක කමක් නැහැ කියලා අපි තනි තීරණයක් ගන්නවා. හුඟක් වෙලාවට පව් කරන වෙලාවට බෞද්ධත්ව විදිහට අපි අතින් පව් සිද්ධ වෙනකොට අපි ළඟ යම්කිසි Tamanටම බොරු කරගන්න තමන්ගේම පැත්තෙන් සාධාරණීකරණය කරගන්න අදහසක් තියෙනවා. ඒ තමයි මේක මට ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැති කියලා. මට ඒ තරම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ කියලා. නමුත් විපාක දීම් මේ වෙනකොටත් තියෙන බව අපිට අමතක වෙනවා. අපි මේ ශාරීරික දුක් පීඩා විඳින අවස්ථා ඕනෑ තරම් දැනට තියෙනවද නැද්ද? නේද? අත්කැක්කුම්, කංකැක්කුම්, ඇස්කැක්කුම් ආදී වශයෙන් මේකේ තියෙන බොහෝ දේවල් බඩගින්න පිපාසාව සීතල දැනෙන එක උෂ්ණ දැනෙන එක මේ හැම දෙයක්ම විපාක පෙර කරව පවුල විපාක ඒ තරන්නේ චිත්ත පීඩා ප්‍රියය දකින්න නැහැ අප්‍රියය පේන්න ඉන්නවා මේ වගේ නොයෙකුත් මේ ප්‍රිය රූප නැති ප්‍රිය ශබ්ද නැති මේ ඔක්කොම විපාක අනුව සිද්ධ වෙන දේවල්. එතකොට එහෙමනම් අපි බොහෝ පාපයන් වල විපාක මේ වෙනකොටත් පාපයන් වල විපාක විඳින්මින් තමයි ඉන්නේ. එතකොට මේ කාලීනව අපි කරන සියලු පාපයන් වලට විපාක අනාගතයේදී ලැබෙනවා. ඉතින් මේ දුක්ඛිත ජීවිතයෙන් අත මිදෙන්න අපිට බොහොම සකසුරුවම් ජීවිතයක් අරගෙන යන්න සිද්ධ වෙනවා. ඉතින් මේ ඔක්කොම අරමුණු කරගෙන තමයි අපි ප්‍රත්‍යවේක්ෂා සමාජිකයින් විදිහට ප්‍රත්‍යවේක්ෂා වැඩසටහන නරඹන අය ප්‍රත්‍යවේක්ෂා සමාජිකයෙක් වෙන ආකාරය ගැන අපි මතක් කරලා තියෙනවා. ඒ තමයි තමන් ප්‍රතිපත්තියට આવොත් යම් කිසි කෙනෙක් ප්‍රතිපත්තියට આવොත් ඒ ප්‍රතිපත්තිය තුළ ඒ කෙනාට සමාජිකත්වයක් ලබා ගන්න පුළුවන් ලබා ගන්නවා කියන්නේ මොකක්ද සමාජිකත්වයක් ලබා ගන්න පුළුවන් ඒ සමාජිකත්වය ලබා ගන්න සිද්ධ වෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව තමන්ගේ ජීවිතය සකස් කරලා අපි දන්නවා හොඳටම බෞද්ධ කියන නම බෞද්ධ කියන බෞද්ධයා කියලා කියන්නේ බෞද්ධ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ සමාජිකයෙක්. ඒ සමාජිකයා සමාජිකත්වය ගන්න සරණාගමනය ඇති කිරීම. එනකොට කොහෙවත් බැඳීමකින් නෙවෙයි. ඒක ඇතුලේ බෞද්ධකම ඇතුලේ තියෙන උපකුලකයක් විදිහට අපි ප්‍රත්‍යක්ෂා කරමින් වැඩි ප්‍රතිපත්තියක ඉන්න පිරිසක් විදිහට අපි ප්‍රත්‍යක්ෂා සමාජිකයින් කියලා අපි මේ කාලීනව තියෙන ව්‍යසනය මේ කාලීනව තියෙන අකටයුතු මේ කාලීනව තියෙන විකාර විප්‍රකාර ස්වභාවයන් පාපී මිනිසුන් නිසාවෙන් මේ රටට වෙලා තියෙන වින්නහිය නැති කරන්න නම් යහපත් මිනිස්සු යහපත් වැඩ කටයුතු කරමින් යහපත් විදිහට ඒක රාශී වෙන්න ඕනේ. එතකොට කරන පාප ධර්මයන් අයින් කරගන්න ඕනේ. එතකොට පාපී සිතුවිලි වලින් අයින් වෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම කරොත් තමයි ඒ අයගේ ආනුභාවයෙන් තමයි දෙවියන්ගේ පිහිට ආරක්ෂාව පවා එන්නේ එහෙම නැතුව කොච්චර දෙවියන් යදුවත් කොච්චර පොල් ගෙඩි මේ ගිහිල්ලා ලොරි ගණන් ගැහුවත් මේ කිසිම වෙනසක් කරගන්න නම් පුළුවන්කමක් වෙන්නේ නැහැ. එන්නෙන් එන්නෙන් අගාධයට වැටෙයි. මොකද බුදුදහම විකුණාගෙන කන රටක් බවට අපිපත් වෙලා තියෙන බෞද්ධයෝ කියලා කිව්වට බෞද්ධ ධර්මයට නිග්‍රහ කරන විදිහට හැසිරෙන ස්වභාවයකට පත් වෙලා තියෙනවා. ඒක මොකද ලෝකයේ ප්‍රසිද්ධ මේක බෞද්ධ රටක් කියලා. ලෝකයේ අන්‍ය බෞද්ධ රටවල් එක්ක ගත්තහම අපි මහා අවනම්බුවක් විඳින සත්‍යයක් තමයි තියෙන්නේ. හැම පැත්තකින්ම පල්ලෙහා. හැම පැත්තකින්ම පල්ලෙහා සිත් පාලනය නොකර ගන්න ඒවා විතරක් නෙවෙයි අලජ්ජී වැඩ ම්ලේච්ඡ જાතියක් විදිහට හංවඩු ගැහෙන විදිහට ඊතා සීමා සහිත පටු පිරිසකගේ ක්‍රියාකාරීත්වය නේද විශේෂයෙන් රට කරවන අයගේ සහ යම් පිරිසකගේ තියෙන අදූද අදූරදර්ශී ක්‍රියාකාරීත්වය මුළු ලංකාව පිළිබඳව ජාතිය පිළිබඳව විශාල අපකීර්තියක් ඇති කරවන්න හේතු වෙලා තියෙන ලෝකේ. එතකොට මේක බෞද්ධ රට කියලා කියන්නේ. එහෙනම් බුදුහාමුදුරන්ට නිග්‍රහයක් කරන අපිට විපාක තියෙනවා. ඇයි? අන්‍ය ජාතිකයෙක්, අන්‍ය ආගමිකයෙක් කෝ බලන්න බෞද්ධකම කියලා හැරිලා බැලුවොත් එහෙම බලන්නේ රටේ තියෙන ගස්කොලන් දිහා නෙවෙයි මිනිසුන්ගේ හැසිරීම දිහා. එතකොට බෞද්ධ භික්ෂුවක් විදිහට අපිත් උපාසක උපාසිකාවන් විදිහට හැමදෙනාම ඥානාන්විතව කටයුතු කරන්න වෙනවා. මෝඩ රැලක් වගේ කටයුතු කරොත් එහෙම වෙන්නේ නේද? බෞද්ධකම තමයි බෞද්ධ ධර්මයේ තියෙන ප්‍රඥාව දිනු කරගන්න. නීපක ගුණයෙන් යුක්ත වෙන්න. ඒ වගේ බොහෝ දේවල් තියෙන මේ ධර්මයේ තුල ඉඳගෙන අපි ඊ타ත්ම දුස්සීල ඊ타ත්ම මෝඩ පහේ විදිහට වැඩ කරන ගතිය හොඳටම පේන්න තියෙනවා ලෝකේ ඉන්න අර මේ මේ දුර්වලම જાතියක් බවට පත් වෙමින් ඉන්නවා. ඉතින් අපිට හරි පව් වේක පව් සිද්ධ වෙනවා. එහෙනම් අපිට වගකීමක් තියෙනවා මේ தත්ත්වයන් වර්ධනය කරගන්න. ඒකයි අපි ලංකාව තුළ යම් සමාජයක් හදන්න උත්සාහ කරන්නේ. ඒක රාශි වෙන්නේ ප්‍රත්‍යක්ෂ සමාජිකත්වයන්. අපි දැඩි තීරණයක් ගන්නවා. අපි ඒක රාශි වෙලා සීලවන්තව, ගුණවන්තව තමන්ගේ නිවස පවා නිවැරදි ආකාරයට පවත්වා ගනිමින් අපි දැන් එක කතාවකට ඒක රාශි වෙන්න ඕනේ එක සමාජයක් විදිහට. ඒකින්දා ප්‍රත්‍යක්ෂ ප්‍රත්‍යවේක්ෂා සමාජිකත්වය ගන්න කියලා තමයි අපි කියන්නේ. ගන්නෙ කොහොමද? අපි කතා කරා මේ අවුරුද්දේ මුල තමයි ඒක හරියටම ආරම්භ වෙන්නේ පළවෙනිදා ඉඳන්. මේ වෙනකොට සාකච්ඡා කරා දින දිනපොත පාවිච්චි කරන්න ඕන කියලා. දිනපොත පාවිච්චි කරන විදිහ ගැන කතා කරමින් කතා කරලා ඒ තීරණයක් අරගෙන ඉවරයි. ඒක කොහොමද කරන්න කියලා රූල් 10ක දේවල් ලියන්න තියෙනවා. ඒවයින් තුන්වෙනි එක තමයි කර්ණීයමෙත්ත සූත්‍රය දවසකට එකවරක් සජ්ජායනා කිරීම. දැන් අද දවස් සිකුරාදා අද තියෙන්නේ මේක සමාජ කතිකාවතක් බවට පත් කරන්නේ කොහොමද? දැන් දවස් 4ක් තිස්සේ කර්ණීයමිත සූත්‍රය ගැන අපි බණ ඇහුවා ධර්ම සාකච්ඡා කරා බොහෝ දේවල් ඉගෙන ගත්තා මේක නිවැරදිව භාවිතා කරන විදිය ගැන සාකච්ඡා කරා දැන් මේ ටික ලැබුණේ කාගෙන්ද මේ දවස් 4ක් තිස්සේ රසවත් ධර්මය තමන්ගේ ජීවිතේ නිවැරදි කරගන්න ලැබෙන ධර්මය මට ලැබුණේ මහා සංඝරත්නයේ නේද? එතකොට එහෙනම් මහා සංඝරත්නය කියවම කල්යාණ මිත්‍රයන්ගේ. එතකොට මට උරුම වෙච්ච මේ දේ ලබා දෙන්න මගේ අතට මේ දේ ආවේ කොහෙන්ද? අතීතයේ අනන්ත අප්‍රමාණ කැපකිරීම කරලා මේ ශාසනය රැකවුන්ගේ දහඩිය කඳුළු උඩින් තමයි ලේ උඩින් තමයි මට මේක එන්නේ. රට රැකගත්ත රණවිරුව පවා දුටුගැමුණු රජුරුත් එක්ක එකතු වෙලා රට රැකගත්ත රණවිරුව මේ මේ වතාවේදී රට රැකගත්ත රණවිරුව මේ අය නොවෙන්නට අපිට කිසිම විදිහකින් මේ මේ මේව නිදහසේ කොළඹට ඇවිල්ලා බණ ටිකක් අහන්න හම්බෙන්නේ හම්බෙන්නේ නැහැ. ඒතකොට ඒ අය මත ඒ හැම කෙනෙක්ගේම දායකත්වය මේ ධර්මයේ ස්ථාපිත වෙන්න, ශාසනය ස්ථාපිත වෙන්න තියෙනවා. එතකොට එහෙනම් ඒ හැමෝගේම උත්සාහයකින් අද මට මගේ ජීවිතය සන්තෝෂයෙන් තියන්න, මගේ ජීවිතය සුවපත් කරගන්න, සසර පවා සුවපත් කරගන්න හේතු වෙන ධර්මය මට ලැබෙන්නේ අන්න ඒ අයගේ ක්‍රියාකාරීත්වය තුලින්. හවුද නැද්ද? වසර 2500 ගාණක් මේ ධර්මය මට එන්නේ ධර්මය තේරුම් අරගෙන සාකච්ඡා කරමින් ආරක්ෂා කරමින් එහි වටිනාකම දැනගෙන කටයුතු කරපු බොහෝ වීර මිනිසුන්ගේ කරමතින් තමයි මට මේ ධර්මය ලැබෙන්නේ. මගේ යුතුයකම මොකද්ද එතකොට? ආරක්ෂා කරලා තියාගන්න විතරද? නෑ නෑ එහා පැත්තට දෙන්න ඕනේ. නේද? හ්ම් මම භාවිතා කරලා ඒක දෙන්න ඕනේ. දෙන්න මම මොකක්ද කරන්න ඕනේ? දෙන්න මං කරන්න ඕනේ මම ප්‍රතිපත්තිගරුවෙක් වෙන එකයි. ප්‍රතිපත්තිගරුක වෙන කෙනාට තමයි ධර්මය දෙන්න පුළුවන් වෙන්නේ. අදටත් අපිට මේ මෑත කාලීනව ඉතා ප්‍රතිපත්තිගරුකව කටයුතු කරපු නායෝනි අරියධම්ම ස්වාමීන් වහන්සේ, රේරුකාණේ චන්දවිමල ස්වාමීන් වහන්සේ ආදී ස්වාමීන් වහන්සේලා මතක් වෙනකොට මහා ගෞරවය උපදිනවා. ඉතින් එහෙමනම් අපි උපාසක උපාසිකාවන් විදිහට අපි හැමෝටම රට ජාතිය රැක ගැනීම සඳහා තියෙනවා යම්කිසි විශාල වගකීමක්. එතකොට එහි තියෙන තේමා ගීතය තමයි. අපි යා යුතු මඟ පිළිබඳ අපිට නිබඳව මඟ කියන සාමාන්‍ය තේමා ගීතය කියලා කියන්නේ තේමාව පිළිබඳ ගීතයක්. හරිද? එහෙනම් අපි යා යුතු මඟ નિවැරදි කරගත යුතු මඟ අපි හැසිරිය යුතු විදිහ ජීවත් විය යුතු විදිහ අපිට නිබඳව කියන තේමා ගීතය තමයි කර්ණිමෙත් සූත්‍රය. හරිද? ඇයි මම එහෙම කියන්නේ? මේ දින හතරේ අපි මේක සාකච්ඡා කරා නම් අපිට ඒක තේරෙයි. ජීවිතේ හැම පැත්තකින්ම සකස් කරනවා. අපි දන්නවා මේ වෙනකොට F5 කියලා තියෙනවා නේද? ක්‍රමවේදයක් මේ ජපානයේ අපිට ලැබිච්ච අපේ ආයතනවල ඒ F5 විදිහට තමයි කළමනාකරණය කරන්නේ. සක්කෝ කියන ගුණය විතරක් තුල S පහක් නෙවෙයි ඊට වැඩි ගාණක් තියෙනවා. ඒක අධ්‍යයනය කරා නම් කර්ණීයමිත්‍ර සූත්‍රය තුල කොච්චර දේවල් තියෙනවද सिद्धකරනද ජීවිතයක් කළමනාකරණය කර ගැනීම පිළිබඳව තමන්ගේ නිවස කළමනාකරණය කරගන්න තමන්ගේ කාර්යාලය තමන්ගේ ඇඳුම තමන් ආශ්‍රය කරන අය හරි ඒ හැම කෙනෙක් එක්කම යහපත් විදිහට ජීවත් වෙන්න අවශ්‍ය කරන වටපිටාව මඟ පෙන්වීම මේක තුල තියෙනවා ඒ විතරක් නෙවෙයි තීන මිද්‍යාදී තමන්ට අරමුණකට යන්න අමාරු වෙන හැම දෙයක්ම නැති කරගෙන සිත වර්ධනය කරගන්න විදිහ සහ එකිනෙකා එකමුතුව කටයුතු කරන එකිනෙකා එකමුතුව කටයුතු කරන ආකාරයට සිත් සකස් කරන වැඩපිළිවෙලක් කර්ණිම සූත්‍රය තුළ තියෙනවා මට නිකං කියන්න අපි සියලු දෙනාගේ තියෙන ලොකු අඩුපාඩුවක්ද නැද්ද අපේ ජාතියේ තියෙන ලොකු අඩුපාඩුවක්ද නැද්ද එකමුතුකමක් නැතිකම නේද බලන් අරගෙන අරගෙන බලන්න පින්වත්නි බලය බෙදෙන්නේ හුඟක් වෙලාවට ಜಾතිවාදීව නේද? බලය බෙදෙනකොට රටක ඒ බෙදාගත්ත බලය අනුව තමයි කටයුතු සිද්ධ කරන්නේ ඇත්ත කතා කරොත් ඒකයි. එතකොට ඒ ඒ ඒ ඒ ඒ ඒ ಜಾතිවල මිනිසුන් ඉන්න ආකාරය ප්‍රමාණය අනුව තමයි බලය තීරණය වෙන්නේ. එහෙමනේ නේද රටක? ඒකට අපේ රටේ ඉන්න ජාතීන් අනුව බලය බෙදෙන හැටි මේ බලන්න මේ මෙහෙම නේද කියලා. ද්‍රවිඩ ජාතීන්, මුස්ලිම් ජාතීන්, තවත් ඉන්න ජාතීන් ඊළඟට රතු සිංහල ජාතිය, නිල් සිංහල ජාතිය, කොළ සිංහල ජාතිය. නේද? ඒ ටික වෙන් කරපුවාම ඒ ಜಾති තුන වෙන් කරපුවාම අපි ඔක්කොම අඩු ಜಾතින්. හරි තුනට බෙදෙනවා. තුනට බෙදුවා අඩු જાතින්. දන්නවද ඒක? දැන් කාලයක් තිස්සේ වෙන්නේ මොකද්ද? කාලයක් තිස්සේ වෙන්නේ මොකද්ද? ඒකද නැද්ද? ඒක වෙන්නේ. එතකොට අපි ඉන්නේ ලංකාවේ අඩු જાතින් විදිහට. හරි. දැන්වත් බැරිද මේක නවත්තන්න? නේද? දැන්වත් බැරිද? එහෙම නවත්තන්න මොකද කරන්න ඕන? කොන්දේසි විරහිතව එකමුතු වෙන්න ඕනේ. හරිද? රටට ආදරය කරන්න ඕනේ. ජාතියට ආදරය කරන්න ඕනේ. ආගමට ආදරය කරන්න ඕනේ. බෞද්ධකම රැකගැනීමේ අවශ්‍යතාවය දැනෙන්න ඕනේ. මෝඩ පහේ මිනිස්සු වෙන්න නැතුව ඉන්න ඕනේ. හ්ම් අපි ඉස්සර කියන කොණ්ඩේ බඳපු චීනු කියන මෝඩ පහේ කියලා. නේද? ලැජ්ජාව බෑ. අපි මෝඩ පහේ. ඇයි? දන්න කාලේ නම් 1815 සුද්දට රැවටුණා. හරිද? ත්‍රිවික්‍රම රාජසිංහ රජුරුවන්ව බලයෙන් පහකරන්න මොකද කරේ? මොල්ලිගොඩ අධිකාරම්ලා කට්ටිය එකතු වෙලා මොකද කරේ? අරන් ගියා සුද්දාව. එන්නකො යන්න වැඩක් තියෙනවා කරන්න. අන්න අරයා නායකකාර ජාතිකේ. නේද? එයාව එළියට දාමු කියලා එක්කන් ගියා. එක්කන් ගිහිල්ලා අන්තිමට මාර්තු 15 ගිවිසුම අස්සම් කරා. නේද? එක මොහොතකට ඉංග්‍රීසි කොඩිය අරගෙන බිමට දැම්මත් පාරිපුල සුමංගල හිමියෝ නේද? ඒ ශනයේ ඊට පස්සේ ඒක එසවෙව අන්තිමට හිරබත් කණ්ඩත් තුනා ඔය කිව්වට. නේද? යාපනයේ හිරමැදියේ වාරිපුර සුමංගල හිමියන්ව හිර කරලා තිබ්බා. ඉතින් මේ වගේ මේ දේවල් බොහෝ වශයෙන් හැමදාම රැවටෙන අපි පෘතුගීසින් ඉරවන්ට ලන්දේසින්ට රැවටුණා ලන්දේසින් ඉරවන්ට ඉංග්‍රීසින්ට රැවටුණා නායකාර වංශික රජතුමාව එලවන්න ඉංග්‍රීසින්ට රැවටුණා නේද? අන්තිමට දැන් සිංග්‍රීසින්ට රැවටිලා ඉන්නවා. නේද? ඇත්තම රැවටිමක් ඒක අනිත් රැවටිලි වලට වැඩිය භයානකයි. හැමදාම හැම කෙනාම රැවට්ටවුවද නැද්ද? නේද? ඊටාම කලාතුරකින් එක්කෙනෙක් දෙන්නේ කැරෙන්න මේක උඩට එන අය අපිව හූරා කමින් අපේ අපේ රීරි මාංශයේ උරා බොමින් අපේ අපේ ගැන බලන්නේ නැතුව නේද බොරු පොරොන්දු දෙමින් ඉතාම කැත හැසිරීමකට පත් වෙනවද නැද්ද? පත් වෙනකන් අපි මොකද කරන්නේ? අනිත් පැත්ත හැරිලා නේද? ඒ බලාගෙන ඉන්නවා. ඊට පස්සේ සද්ද නැතුව ඉන්නවා. දැන් මොකද කරන්න ඕන? ගහමු කොටමු මරමු කියලා ප්‍රත්‍යේසා සමාජිකව එකතු වෙලා නේද? ඒ වගේ ඒ වගේ මහා විනාශකාරී තත්යකට යන්න ඕන. නැත්තම් බෞද්ධ ආයුධ අති ගන්න ඕන. බෞද්ධ ආයුධ බෞද්ධ ධර්මයේ තුල තියෙන අවිආයුධ තියෙන අරගලයකට ගැලපෙන. අන්න ඒව අතර ගන්න ඕනේ. ඒ වාට වෙනත් ආයුධ වලින් පහර ගන්න බෑ. හරි. න්‍යෂ්ටික අවිආයුධ වලට වැඩිය බලවත්. ඒ මොනවද ඒ ආයුධ? අධ්‍යාත්මික ආයුධ. ඒ තමයි සීලය, ගුණය, ප්‍රඥාව. හරිද? අනේ සීලවන්ත, ගුණවන්ත, ඍජුව ඉන්න අධ්‍යාත්මික ශක්තියකින් වැඩ කරන යම් කිසි පිරිසක් එකරාශී වුණොත් විතරයි මේ රට නැවත වාරයක් සස්වීක රටක් බවට වසර 5ක් ඇතුළත 6ක් ඇතුළත මේක ස්වයංපෝෂිත රටක් බවට පත් කරන්න පුළුවන් අඩුම තරමින් ඇයි මම එහෙම කියන්නේ අධ්‍යාත්මික දියුණුව තියෙන අය ඉන්නවනම් එයා කාර්යක්ෂම වැඩ කරනවා ගන්න පඩියට වැඩ කරන්නේ නැති කෙනා හොරෙක් හොරකමක් ඒක Tamanට අයිති නැති දේ භාවිතා කරන්න හොරු හරිද? එතකොට මේ හොරු හොරු වංචාකාරය ඕන තරම් ඉන්නවා. ඒ පොඩි පොඩි හොරකම් නෙවෙයි. නේද? මහා බැංකු පවා හොරකම් කරන, බැංකු පිටින් හොරකම් කරලා සද්ද නැතුව ඉන්න ඕන තරම් අය ඉන්නවා. ඊටාම කැත විදිහට තමන්ගේ වැඩ කටයුතු සම්පාදනය කරන අය ඉන්නවා. ඉතින් මාත් එක තරහ වෙන්නේ මෙහෙම කිව්වහම කට්ටියක්. නෑ, එක කට්ටියක් ගැන විතරක් නෙවෙයි මං කිව්වේ. තව බොහෝ හැමතැනම ඉන්නේ හොරු වංචාකාරය තක්කඩි නේද? එහෙම වැඩ කරන පිරිස් ඇයි ඒ ඇයි ඒ අය ඒ විදිහට හැසිරෙන්නේ? අධ්‍යාත්මික දියුණුව නැති නිසා පාපේ බය දන්නේ නැති හින්දා පාපයට ලැජ්ජාවක් නැති හින්දා එහෙනම් මොකද කරන්න ඕනේ? පාපයට බය තියෙන, පාපයට ලැජ්ජාව තියෙන අධ්‍යාත්මික දියුණුවක් ඇති පිරිස් ලොකු පිරිසක් ඕනේ ඒක රාශී වෙන්න ඕනේ. ඒක රාශී වෙලා මොකද කරන්න ඕනේ? යම් කඳවුරක් හදා ගන්න ඕනේ. තමයි කෙලින්ම කියන්නේ කරන්න ඕන දේ. හරි මේක කියන්න ඕන හින්දා කියන්නේ යම් කඳවුරක් හදාගන්න ඕන ඒකට දැඩි ප්‍රතිපත්තියකට එන්න ඕන අපි කෙලින්ම ඉන්නවා හැම කෙනෙක්ම ඍජුව තමන්ගේ මනස පුහුණු කරන්න ඕනේ එකමුතුව ඉන්න හරිද ඒකට භාවනාවක් සිදු කරන්න ඕනේ හරිද ඒ භාවනාව කරන්න බැරි නම් රටජාතිය වෙනුවෙන් හරි තමන්ගේ ඒක ආයුධයක් හරිද ආයුධ අතර ගත්ත වුන් භාවනාවක් කරනවා කියලා කියන්නේ කෙලින් ඉන්නවා හරිද හොරකම ඉස්සරහා ඇද වෙන්නේ නැහැ. බලුකම් ඉස්සරහා ඇද වෙන්නේ නැහැ. හරි. ලෝභකම් ඉස්සරහා ඇද වෙන්නේ නැහැ. මම රට ජාතිය වෙනුවෙන් කෙලින් ඉන්නවා. මේක ධර්මද්වීපයේ මේක ජයශ්‍රීමා බෝධින් වහන්සේ වැඩ ඉන්න දන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්න නේද? මේක ධර්මද්වීපය. මේක තුල මම කෙලින් ඉන්නවා කියලා මගේ හිත කෙලින් කරගෙන වාසය කරනවා මේ ශාසනය වෙනුවෙන් මම මෙන්න මේ විදිහට හැසිරෙනවා කියලා අපිට පුළුවන් වෙන්න ඕනේ ඉතා දැඩි ප්‍රතිපත්තියක ඉඳලා ඒක රාශී වෙලා එකට ගොනු වෙලා යහපත් මිනිස්සු විදිහට යම් ප්‍රතිපත්තියකට ඇවිල්ලා සත්‍යක්‍රියාවක් සිද්ධ කරොත්. ඉතින් එහෙම ප්‍රතිපත්තියක ඉන්න ඍජු කාර්යක්ෂම හොරමැර දූෂණ වලට නැති මහත්මා ගතිගුණයෙන් හෙබි පින්නත් මම මේ ටික කියනකොට අපේ හිතවල පවා නලියන ගතිය එනවද නැද්ද? එහෙනම් ධර්ම ප්‍රබෝධය ඇති වෙන සුළු හිත අපිට තාම තියෙනවා. අනුකම්පාව, කරුණාව ඉස්මතු වෙලා එන මහත්තුරු වගේ ජීවත් වෙන්න කැමැත්ත තියෙන නේද? සුන්දරව ජීවත් වෙන්න කැමැත්ත තියෙන සිත් තාමත් අපේ ජාතිය තුල කැකෑරෙමින් තියෙනවා. ඇයි මං එහෙම කියන්නේ? ඇයි මං එහෙම කියන්නේ? අපි බුද්ධ ශාසනයක් තුල වසර 2000 ගාණක් තිස්සේ පෝෂණය වෙන પરම්පරානුගත ලේ සහිත මිනිස්සු නේද? ඒ කියන්නේ කරුණා මෛත්‍රියෙන් හෙබි මුදිතාවෙන් උපේක්ෂාවෙන් යුක්ත ගුණගරුකව ජීවත් වෙන මිනිසුන්ටයි මේ ඉරණම ලබා දීලා තියෙන්නේ 100%කටත් වැඩිය අඩු මේ කණ්ඩායමෙන් ලංකාවේ ජනගහණයෙන් 100%කටත් අඩු පිරිසක් විසින් හරිද? ඊටාම නරක ආදර්ශ සපයමින් නායකත්වය සපයනවා. හරිද? හරිද? ඒක එහෙම තමයි. ඒක තමයි ඇත්ත. හරිද? ඒ මිනිස්සුන්ට අවශ්‍ය විදිහටයි මේ ಜಾතිය අර්ථ දක්වන්නේ. ඒ පිරිසට අවශ්‍ය විදිහට දැන් දශක ගණනාවක් තිස්සේ මේ ಜಾතිය ක්‍රියාත්මක වෙන්නේ. අපි ගැන පිඹුරුපත් හදන්නේ, ජාත්‍යන්තරයට අපි ගැන ආදර්ශ සපයන්නේ ඒ කට්ටිය. ඒ අතර කණ්ඩායම් තුල සමහර භික්ෂුන් වහන්සේලාත් ඉන්නවා. ඒ අයත් භික්ෂු ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තරයට විනාශ වෙන විදිහට කටයුතු කරමින් අමනෝන්‍ය විදිහට වැඩ කටයුතු කරන කරලා අන්තිමට පාවා දෙන වැඩ කටයුතු කරනවා තරුණ කණ්ඩායම් පවා පාවා දෙනවා ඒ කට්ටිය බොහොම ඊටාම සත්භාවයෙන් දේශපාලනයක් නෙවෙයි කියලා හිතාගෙන මේක ජාතිය වෙනුවෙන් රට වෙනුවෙන් කරන වැඩපිළිවෙලක් කියලා හිතාගෙන ඒක රාශී වෙච්ච අයව අන්තිමට කොහේ හරි ගිහිලා කොහේ හරි දේශපාලන පක්ෂයකට අලවලා තියලා මේකට වැඩ කරන්න කියලා දාලා නිකන් එන ප්‍රත්‍යක්ෂ කණ්ඩායම කවදාකවත් දේශපාලනයකට යන්නේ නැහැ නියම දේශපාලනයකට කියන්නේ දේශපාලන පක්ෂයකට ගැති භාවයකට වෙන්නේ නැති ඇත්ත කතා කරන ප්‍රතිපත්තියක් වටා ඒකරාශී වෙන කවදා හරි දවසක ජාතික ප්‍රතිපත්තියකට ස්ථීර ජාතික ප්‍රතිපත්තියක් නැත්තම් හරි කොහෙද යන්නේ එක කණ්ඩායමක් කියලා වමට අරන් යනවා තව කණ්ඩායමක් අපි හිතමු එක කණ්ඩායමක් මේ පැත්තට අරන් ගියා රට තව කණ්ඩායමක් ඇවිල්ලා තනිකර මේක දකුණට හරවලා මේ පැත්තට අරන් යනවා. තව කණ්ඩායමක් ආය ඇවිල්ලා ආය දකුණට හරවලා මේ පැත්තට අරන් යනවා. තව කණ්ඩායමක් ආය දකුණට හරවලා මේ පැත්තට අරන් ඇවිල්ලා බලනකොට හිටපු තැනමයි. නේද? අපි හිටපු තැන විතරක් නෙවෙයි අපි ගිහිලා තියෙන්නේ ආපස්සට. නේද? එහෙනම් අපි ඔක්කොටම වැඩක් තියෙනවා කරන්න. අපේ මනස පුහුණු කරන්න ඕනේ. 2019 වසරේ එළඹුණේ ඒ වගේ නැවුම් බලාපොරොත්තුවක් එක්ක පුළුවන් අය ඒක රාශී වෙන්න ඕනේ. ඒක රාශී වෙලා රට ජාතිය ගැන දැඩි හැඟීම් ඇති කරගෙන කටයුතු කරන කටයුතු කරන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නටයි 2019 වර්ෂයේ ඉඳන් අපි දිනපොතක් අරගෙන පුංචි ළමයි වගේ පුහුණු වෙන්න පටන් ගත්තා. ඒක පුංචි පුහුණුවක් නෙවෙයි. ඒකේ තියෙනවා අසරණ සරණ ගිනුම සකස් කරගන්න විදිය පවා. මේක සකස් කරගෙන යන්න ටික කාලයක් කොහෙද අපිට තියෙන්නේ බෞද්ධ අසරණයින්ට පිට වෙන ක්‍රමයක්? සිංහල අසරණයින්ට පිට වෙන ක්‍රමයක් කොහෙද තියෙන්නේ? කොහොනේ? නේද? කොහෙද අපි අපේ අපේ මිනිහව නගා සිටවන්න වැඩපිළිවෙලක් සකස් කරගත්තේ කොහෙද? කෝ නෑ. නේද? අපි ඕන තරම් නාස්ති කරනවා. අපි ඕන තරම් විනාශ කරනවා. එහෙනම් අපිට මේ සඳහා අධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරගන්න ඕනේ. තමන්ගෙන් කොටසක් මගේ මගේ මිනිස්සුන්ට දියුණුව සඳහා යොමු කරන්න ඕන කියලා අදහසක් ඇති කරගන්න ඕනේ. මගේ අය වර්ධනය කරගන්න ඕන. අනුන්ට දෙස් දෙවල් තියෙනවා අපි. අනුන්ට දෙස් දෙවල් තියෙනවා. අන්‍ය ජාතකීන්ට අන්‍ය ආගමිකයින්ට දෙස් දෙවල් තියෙනවා. ඒකට දියුණු වෙනවා කියනවා. නේද? දැන් ඊයේ පෙරේදා වෙනකොට අපිට මතක දැන් මාසයකට විතර කාලයකට ඉස්සෙල්ලා ලංකාවේ ලොකුම හෙරෝයින් තොගය හම්බෙනවා. නේද? ලංකාවේ ලොකුම හෙරෝයින් තොගය අරගෙන ආපු කට්ටිය කවුද කියලා බලන්න පොඩ්ඩක්. හරිද? එතකොට යහපත් විදිහට දියුණු වෙනවා නම් අන්‍ය ජාතිකයෝ ප්‍රශ්නයක් නැහැ මේ රටේ. නේද? කාටවත් අයිතියක් තියෙනවා යහපත් විදිහට ජීවත් වෙන්න. කැලෑ කපලා ඉතාමත්ම නරක වැඩ කරලා ඒවට උඩගෙඩි දෙමින් හරිද රටේ ඉන්න සිංහල කොල්ලන්ට ගෙනලා මත්කිරු ටික විකුණලා එහෙම කරනකම් බලාගෙන ඉන්න හීන දීන පිරිසක් බවට පත් වෙලා ඉන්න ස්වභාවයක් තියෙනවා. ඉතින් එහෙමනම් ඒවා ඔක්කොම පැත්තකට දාලා අපේ දියුණුව සඳහා අපි වැඩපිළිවෙල සකස් කරන්න ඕනේ. ඒක සකස් කරන්න පුළුවන්කම තියෙනවා. කවුරු හරි හදලා දෙනකන් නේද බලන් හිටියේ. නේද අපි හැමදාම අපේ ඉදිරියට එන දේශපාලන නායකයා මේක හදලා දෙයි කියලා බලාගෙන හිටියා ඒක හදලා දෙන්නේ නෑ හදලා දෙන්නේ නැත්නම් අපි මොකද කරන්න ඕන අපි හදා ගන්න ඕනේ හරිද අපි හදාගෙන අපි වැඩ කරගෙන යන්න ඕනේ ඒ සඳහා ලොකු වැඩපිළිවෙලකට යන්න ඕනේ ඒ සඳහා තේමා ගීතය විදිහට ඒක එහෙම කියනවා නින්දාවක් නෙවෙයි තේමා ගීතය කියලා කියන එකේ තේරුම ඒ සඳහා ඒ තේමාවට යන්න අවශ්‍ය කරන ශක්තිය සපයන ගීතය විදිහට ආදර්ශයක් විදිහට අපේ ඒ සඳහා වැඩ කරන හිත සකස් කරන උපකරණය හිත සකස් කරන ක්‍රමවේදය හදලා දෙන වැඩපිළිවෙල තමයි කර්ණියමිත සූත්‍රය තුල තියෙන්නේ. කර්ණියමිත සූත්‍රය තුල තියෙන්නේ. හරිද? අධ්‍යයනය කරන්ඩ අධ්‍යයනය කළ දවසකට එක සැරයක් තේරුම ඇතුව සජ්ජායනා කරන්ඩ හැම වෙලෙම ඒක තුලින් අපේ සමගිය වර්ධනය වෙන්න හේතුවක් වෙයි. හැම වෙලෙම ඒක තුලින් තමන්ගේ ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්කම ලැබෙයි. ඇයි මම එහෙම කියන්නේ? හැම වෙලේම අපිට දැනෙනවා මේක මම අපි මේ වෙනකන් කතා කරාය පිළිබඳව අද තියෙන සමාජ කතිකාවත කියන එකයි. නමුත් අපිට හැම වෙලේම දැනේ සක්කෝ කියනකොට මගේ ශක්්‍යතාවය මගේ දක්ෂතාවය නෑ. හරිද? ලෝකෙට ගැළපෙන විදිහට මේ සියවතට ගැළපෙන විදිහට මම බුලත් පිටක් කාගෙන හරිද? මම අපේ ගෞරවනීය මහා සංඝරත්නයටත් මතක් කරනවා තමන්ගේ පොඩි ස්වාමින් වහන්සේව එහෙම හදන්න එපා. පන්සලට වෙලා පාංශ කූලයට දානෙට විතරක් හිර කරගෙන බුලත් පිටක් කාගෙන ඔහේ අතුරු කරලා ඉනේ ගහගෙන හිටිය කාලේ දැන් ඇති අපි මේ සියවසර ගැලපෙන විදිහට සකස් වෙන්න ඕනේ. හරිද? අපි යනවා වෙලාවකට ඉඳලාමත් නොයෙකුත් තැන්වලට අපි හිතමුකෝ එම්බසි එකකට යනවා. හරිද? දන්නවද? භික්ෂුන් වහන්සේට කෙනෙකුට ලේසියකට ඒ ස්ථානයක කෙනෙක් ඉංග්‍රීසියෙන් අමතන්නේ නැහැ. ඉංග්‍රීසියෙන් කතා කරන්නේ ඇයි? අපි මොන දේවල් කතා කරත් වැඩි දෙනෙකුට අදහසක් වෙනවා වික්ෂුන් වහන්සේලාට නේද? එහෙම ලොකු දැනුමක් තියන අය නෙවෙයි කියලා. ඒ සඳහා අපි යොමු කරන්නේ හරිද? වික්ෂුන් වහන්සේලා ඉදිරියට ඇවිල්ලා කතා කරනවා තමයි මෑත කාලේ ක්‍රියාකාරීත්වයන් හින්දා වැඩි දෙනෙක් හිතනවා මේ කට්ටිය හරි. නේද? අපි කියන්න කැමති නෑ නේද? මගේ තුල වික්ෂුන් වහන්සේලා ගැන මහා ගෞරවයක් මහා මහා භක්තියක් තියෙනවා. නමුත් ඒ අසරණ විලි අසරණ වෙන්නේ අපි පොඩි හාමුදුරුවන්ට මඟ පෙන්වන ක්‍රමේ වැරද්ද හින්දා. ගිහියත්වත් පොඩි හාමුදුරුවන් හරියට එක එක වැඩ හිර කරනවා. පිරිවෙන් යන හාමුදුරුවරුන්ට හැන්දෑවට තියෙන සෙත් පිරිත් ටික කියන්නේ ගියාම පාඩම් කරන්න වෙලාවක් නැහැ. හරි. මේකුත් මේකුත් ආකාර හිරගෙන දානවලට අනිවාර්යෙන් මෙච්චරක් ඕන. අපි ගිහින් පන්සලට ගිහලා කියන්නේ එහෙමයි. අපිට 15 නමක් ඕන හාමුදුරුවනේ නැත්තම් බෑ. නෑ 15 නම හොයාගන්න. නේද? හ්ම්. හාමුදුරුවන්ගේ තියෙන කරුණාව මෛත්‍රිය හින්දා වෙන කිසිම වැඩක් කරන්න වෙලාවක් නැහැ. දාන වලට කට්ටිය, පාංශකෝල් වලට කට්ටිය, චෙත් පිරිත් වලට කට්ටිය හොයලා දෙන එක ඇරෙන්න ඒවා ගිහිල්ලා ඈත පන්සල් වලට ගිහිල්ලා ආරාධනා කරලා තමන් ඒවා කරගන්න ඕනේ. ස්වාමීන් වහන්සේලාට තමන්ගේ අධ්‍යාත්මික දියුණුව, අධ්‍යාපනික දියුණුව ඇති කරගන්න වෙලාව උපයාස අපයා දෙන්න ඕනේ. මේ වගේ ගොඩ දේවල් තියෙනවා අපි සමාජීය වශයෙන් සකස් කරගත යුතු දේවල්. හිතන්නේ නැති දේවල්. ඒවා දැන් සකස් කරගන්න ඕනේ. හැම පැත්තෙම ගෞරවණීයව අපි නුවණැති මිනිස්සු බවට පත් වෙන්න ඕනේ. නිකන් බුලත් පිට කාගෙන තැන් තැන් වලට බෝක්කුවක් උඩලා ඉඳගෙන නේද ඇඟ පොඩ්ඩක් පුම්බ ගත්තා කියලා කවදාකවත් මේ જાතිය උඩට ගන්න බෑ. බෝක්කු කටවල් වලට වෙලා කාලේ නාස්ති කරලා නම වෙනකම් බුදියලා මේක කරන්න බෑ. හරිද? අපි ඒක රාසියලා වැඩ කරන්න ඕනේ. ඇති හැකිය අය නැති බැරි අයට උදව් කරන්න ඕනේ. ගමේ ඉන්න පිරිමි ළමයින්ට උදව් කරන්න ඕනේ. එයාලගේ දියුණුව සඳහා. කුමන රජයකින්ද පාසල් හැර යන ළමයින්ට කොච්චර කොච්චර ක්‍රමවේද තියෙනවද අවශ්‍ය නම් මෙයා මොකද්ද කරන්න කියන බලපෑම කරන්න. හරි. පාසල ඇරලා ගියා එයාට එක එක එක එකව සකස් කරනවා. ක්‍රමවේද නම් තියෙනවා තමයි. හැබැයි බලහත්කාරයෙන් ඒවයි යොදවන ක්‍රමයක් නැහැ. අපේ රටේ තියෙන්න ඕන පාසල් යන්නේ නැති ළමයා ගැන දෙමව්පියන්ට මොකම කරන්න බෑ. දෙමව්පියන්ට බලයක් ලැබෙන්න ඕන රජයකින්. රජයකින් පොලිසියකින් පාසල් යන්නේ නැති ළමයාට තවත් ආණ්ඩුවකින් බලපෑමක් කරන්න ඕන. ඇයි මේ ළමයා පාසල් යන්නේ නැත්තේ? එහෙනම් මෙයා මොකද්ද කරන්නේ? ඇයි බැරි? අපේ කොච්චර ශ්‍රම බලකායක් ඉන්නවද නිවැරදි මඟ පෙන්වීම කරොත්? ඇයි මේ ත්‍රිවිල් අසට වෙලා රිංගගෙන ඉඳ හේතු වෙලා තියෙන්නේ? ඊට වඩා තෘප්තිමත් ඊට වැඩිය කාර්යක්ෂම ඊට වැඩිය වැදගත් වැඩක් කරන්න තියෙනවා නම් ඒ වැඩේ කරයිද? නෑ. කරන්න තියෙන වැඩ ටිකත් නැති කරන වැඩ පිළිවෙලවල් සකස් වෙමින් තියෙනවා. හැම නිමි භාණ්ඩයක්ම පිටරටින් ගෙන්නනවා. හාල් ටිකත් පිටරටින් ගෙන්නනවා. නිෂ්පාදනය සඳහා මඟ පෙන්වීමක් කරනවා නම් මඟ පෙන්වීමක් කරනවා නම් අපේ මිනිස්සු ඕන තරම් වැඩ කරන්න ලෑස්තියි. හරි ඕන තරම් වැඩ කරන්න ලෑස්තියි. අතට යමක් ගොවියාට නාස්ති කරන මුදල්. ඔය හාල් පිටින් ගෙන්නන්න නාස්ති කරන මුදල. ගොවියා අතර බෙදලා යන වැඩ පිළිවෙලා සකස් කරා නම් ගොවියෝ ඕන තරම් ගොවිකතම් කරන්නේ නැති කට්ටිය ගොවිතම් කරනවා. ගොවියාට ඔළුව උස්සලා ජීවත් වෙන්න පුළුවන් ක්‍රමවේදයක්. රටේ රට කියලා කියන්නේ අපේ පින්වත්නි මේක නිෂ්පාදනාගාර මේක මැෂින් එකක් අපේ රට. බලන්න ලෝකයේ බොහෝ රටවල් තියෙනවා පැලයක් පැල කරගන්න ඒ රට කොළපාට කරගන්න යාර ලොකු වියදම් කරන්න වෙලා තියෙනවා. මුහුදු වතුර ෆිල්ටර් කරලා ඒවා අරගෙන ඒවා එක දිගට ඒ ගස් වලට යන විදිහට වැඩපිළිවෙලක් හදන්න වෙලා තියෙනවා. එහෙම කරලා ඒකට අමාරුවෙන් ඒ රට කොළපාට කරගන්නවා. සින්නක් යන්නට පැලවෙන්නේ නැහැ. අපේ රට කොහමද? අපේ රට මැසිමක්. වාසනාවන්ත මැසිමක් කියන්නේ මේක මේක නිෂ්පාදනය කරලා දෙනවා. බොහෝ දේවල් නිෂ්පාදනය කරලා දෙනවා. දන්නවද වට්ටක්ක ඇටවලට පවා පුදුම ඉල්ලුමක් ලෝකේ තියෙන්නේ. හරිද? අපේ මිනිසුන්ගේ ඇස් ඇරෙන්නේ නැහැ. අපිට කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. අපේ අම්මලාට ගෙවල් වලට වෙලා කරන්න පුළුවන් බොහෝ දේවල් තියෙනවා. ඒ සඳහා මඟ පෙන්වීමක් නැතුව ගෙදර ඉන්න අම්මා මොකද කරන්නේ? නේද? ඒ මඟ පෙන්වීම සකස් කරලා දෙනවා නිවැරදිව නිවැරදිව මිනිසුන්ට අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරලා දෙන්න කරුණාවක් තියෙන්න ඕනේ. මෛත්‍රියක් තියෙන්න ඕනේ. අනිත් මිනිස්සුය ගැන හිතන්න ඕනේ. වැඩි දෙනෙක් රට කරන තැනට ගිහිලා හොයන්නේ අවුරුදු 5න් පස්සේ මං ජීවත් වෙන්නේ කොහොමද? ඒ සඳහා වැඩපිළිවෙල තියනවද? පෙන්ෂන් එක තියනවද කියලා. තමන්ගේ බඩ වඩා ගැනීම සඳහා, තමන්ගේ પરම්පරාව වර්ධනය කර ගැනීම සඳහා නොයේකුත් ඇති ක්‍රියාමාර්ගවල යෙදිලා ඉන්නවා පුංචි මනුස්සයා ගැන කිසිම දෙයක් හිතන්නේ නැහැ ඒ සඳහා කළ යුතු වැඩපිළිවෙල සකස් කරන්නේ නැහැ පොහොර සහනාධාරය මුදල් බවට පත් කරපු වෙලාවේ ඔය දුෂ්කර පළාත්වල ගිනි අවුවේ මිනිස්සු බැංකු දිගේ පෝලිං වල ගිනි අවුවේ හිටගෙන හිටියා පෝලිම කඩාපැන් පැන්නොත් මහ විනාශයක් වෙනවා රුපියල් 2000ක් හොයාගන්න ඕනේ මේක රෙජිස්ටර් වෙන්න. මේ 2000 හොයාගන්න බර වැඩි දිනක් හරි අමාරුවේ රුපියල් 2000ක් අරගෙන ඇවිල්ලා ගිනි අවුවේ නියගිය තියෙන ප්‍රදේශවල බැංකුවේ හිටියා. ඉන්නකොට අපේ පින්වත්නි ඒ ඉල්ලුම් පත්‍රය පුරවලා දීපුවට පස්සේ ආයෙ පණිවිඩයක් කරන ඉල්ලුම් පත්‍රය වෙනස් කරා ආයෙන්න කියලා. තුන් සැරයක් ගෙන්නවා සමහර කට්ටිය. හරිද? ඊළඟට මේ පොහොර ටික බොන්න බෑ. නේද? වෙන දෙයකට යොදවන්න බෑ. ඉතින් ඒ වගේ ගොවියාව පල්ලෙහාට දාන වැඩ කටයුතු ඕනෑ තරම් වෙනත් වෙනත් ක්‍රමවේද වලින් රටේ නිෂ්පාදනයට රුකුල් දෙන වැඩපිළිවෙළවල් නෙවෙයි. රටේ නිෂ්පාදනය අනිත් පැත්ත හරවන වැඩපිළිවෙළ කරගෙන ගිය එකේ ප්‍රතිඵලය විදිහට රටක් විදිහට මේ වෙනකොට රටේ නිෂ්පාදනයක් දැන් සිද්ධ වෙන්නේ නැති තරම්ම ඒ සඳහා තිබ්බ මුලින් ඉඳන්ම කැලණි ටයර් සංස්ථාවේ ඉඳලා සියලු දේ අපේ ආඩම්බරයක් විදිහට තිබ්බේවා. අද මුරිච්ච යනයක්වත් හදන්නේ නැහැ ලංකාවේ. අපේ අපේ ළමයි නැද්ද? රොකට් එකක් හදපු ළමයෙක් ඉන්නවා. හරිද? බොහෝ නිෂ්පාදනය කරන අය ඉන්නවා මේ රටේ. බොහෝ දක්ෂතාවයන් තියෙන අය ඉන්නවා. ලෝකේ පිළිගැනීමක් තියෙනවා දන්නවද? ලෝකේ පිළිගැනීමක් තියෙනවා දිනු රටවල ලංකාවේ මිනිස්සු තැනකට ගියොත් ඒ කට්ටිය හිතලා වැඩ කරන්න පුළුවන් පිටසක් බව. මෝඩ මිනිස්සු නෙවෙයි කියලා. වැඩියෙන්ම යමක් නැවත නැති වෙච්ච දේ සකස් කරන්න පුළුවන් මානසිකත්වයකින් ඉන්න අය කියලා ඒකත් අපිට පිළිගැනීමක් තියෙනවා ලෝකේ. එතකොට අපේ රට කොච්චර දියුණු කරන්න පුළුවන් රටක්ද? හරි ඒ සඳහා කිසිම වැඩපිළිවෙලක් සකස් කරන්නේ නැහැ ඡන්දයක් කිට්ටු වෙනකොට අර ශක්තිය මේ ශක්තිය කිය එක එක ශක්ති දානවා දාලා අන්තිමට කුමන ශක්තියක්වත් නැහැ හරි ඔක්කොම අමතක කරලා දාලා තම තමන්ගේ වැඩ. ඉතින් මේ මේවට රැවටෙන අපි මෝඩ පහේ අපි කියලයි කියන්න ඕනේ. අපි කවුද මෝඩ වෙලා තියෙන්නේ? අපි මෝඩ වෙලා තියෙන්නේ. එහෙනම් අපි දැනගන්න ඕන අපේ ආධ්‍යාත්මික ශක්තිය වර්ධනය කරන්න අපිට තියෙන ප්‍රශ්නේ අපිට එකමුතු වෙන්න අමාරුයි. හැම කෙනෙක්ම එකමුතුව ජීවත් වෙන්න කොන්දේසි විරහිතව එකමුතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්න ඕනේ. ඒ සඳහා කතිකාවතක් ගොඩනගෙන්න ඕනේ. ඒක සකස් කරන මානසික වැඩපිළිවෙල තමයි කර්ණීයමෙත්ත සූත්‍රය. කටින් කට දිවෙන් දිව හැම තැනකම ප්‍රචාර වෙන්න ඕන කනින් කන ඇහෙන්න ඕන කර්ණීයමෙත්ත සූත්‍රය දවසකට එක සැරයක් අර්ථාන්විතව සජ්ජායනා කරන්න. මොකක්ද අර්ථය කියලා හොයන්න දැන් දවස් 4ක් තිස්සේ අපි එක කතා කරා. ඒ ඒ ධර්ම දේශනා හතර නැවත අහන්න අහලා කොහොමද මේක තුලින් මානසිකත්වය දියුණු වෙන්නේ කියලා බලන්න තමන්ගේ සියලු අඩුපාඩු ඍජු පුද්ගලයෙක් කියලා කියද්දී. හරි. අපි කෙලින් කතා කරන කෙනෙක්. ආ මම කැමති පක්ෂයේ කට්ටිය වැරද්දක් කරපුවාම අපේ වැඩි දෙනේ ආ ඒක කමන්නේ හරිද? මං අකමැති පක්ෂයේ අය වැරද්දක් කරොත් නේද හොඳක් කරොත් ඒක වැරදි පැත්තම දකින අපේ ඍජු ගතිය ඇද වෙලා අපි ඇද වෙච්ච මිනිස්සු හරි හැම පැත්තටම ගැති වෙච්ච මිනිස්සු ඒ ගැතිභාවය නංවා ගන්න ඍජු ආඩම්බරෙන් ජීවත් වෙන අභිමානවත් මිනිස්සු වෙමු ආ කර්ණීය සූත්‍රයේ තියෙන සක්කෝ කිව්වහම මගේ සම්පූර්ණ සකසුරුවම මං හැම වෙලෙම පිරික්සන දවසකට කරා මං සකසුරුවම්ම මගේ ජීවිතේ ලස්සනට හදාගන්න කෙනෙක්ද මම එක එක જાතීන් විසින් ගේන මත්පැන් නැත්තම් මත්පෙත්ත කටේ තියාගන්න කෙනෙක්ද? මං ඔළුව විකාර කරන ගංජා සුරුක්කෝ උරන කෙනෙක්ද? මගේ જાතියට જાතිය නේද මං උඩට කරලා ඇදලා විසි කරේ. නේද? උඩට ඇද්දා නම් දුම් වැටිය උඩට ඇද්දා නම් ගංජා සුරුක්කෝ මොකක්ද ඇද්දේ? જાතිය ඇද්දේ උඩට. හරිද? જાතිය පරිහානියේ. මත්පෙත්ත ඇද්දා නම් જાතිය මත් කරේ. හරි. ඊයේ මම ගමනක් යනකොට නේද? අර දෙන්නේ තුන් දෙනෙක් හම්බ වෙනවා පාරේ මේ හායන්දා වැහාට විතර තරුණ. තරුණ කිව්වට මැදි වී අය. හරිද? මගෙත් එක්ක ගිය ළමයාම කියාගෙන යනවා අන්න සික්සැක්. එක්කෙනෙක් සික්සැක් අනිත් පැත්තේ සික්සැක්. හරිද? හරි විකාර කතාවක් කිව්ව ඇති මොනව කරන්නද? හරිද? මෙයා කියනවා මගෙත් එක්ක ගිය දරුවා කියනවා හා අයියේ හොඳයි හොඳයි වැඩ කෙලින් යන්න පුළුවන් උත්සාහ කරන්න කෙලින් යන්න පුළුවන් වෙයි. හරිද? කෙලින් යන්න බැරි වෙනකම්. මොකක්ද මේ වෙලා තියෙන්නේ? එතකොට මේ විනාශ කරන්නේ જાතිය. මේ සඳහා උඩගෙඩි දෙන්නෝ තමයි ඉන්නේ. යම් තැනකට කවුරු හරි එකතු කරගන්න ඕන නම් ඔව්ව තමයි දෙන්නේ. හරිද? ඒවා තමයි අපි පිළිගන්නේ. එදා දවසේ ලාභය බලන්නේ. ඒ අපේ මානසික ශක්තිය අඩු හින්දා. ඒකින්ද වැඩි දෙනෙක් කොහොම හරි කරලා තමන්ගේ මානසික ශක්තිය අපේට තියලා බලන්න මම ඍජුද සක්කෝ උජුච සූජුච ඒ කියන්නේ වඩා ඍජු කෙනෙක් මම කෙලින් ඉන්න කෙනෙක් මම පෞල් එකකින් යුත් කෙනෙක් මම අභිමාණයෙන් ඉන්න කෙනෙක් සුවච මම මේ අවවාදයට පිරිපදින කෙනෙක් දවසකට එක සැරයක් පිරික්සන්න හරිද මුදු මම මු르දු ගතිගුණ තියෙන කෙනෙක් අනතිමානී මම නිහතමානී කෙනෙක් මම ඔළුව උදව්ව ගත කෙනෙක් නෙවෙයි සක්කෝ උජිත සුජ සුවචෝ සස්ස මුදු අනතිමානී සන්තෝෂපත් මං ලද දෙයින් තෘප්තිමත් වෙලා සතුටෙන් ඉන්න කෙනෙක් හරිද මම පහසුවෙන් නඩත්තු කරන්න පුළුවන් කෙනෙක් මට අර දේ මේ දේ ඔක්කොම ඕනේ නැහැ හරි මට සෙරප් දෙකක් නැතුව ඕන නම් ගමනක් යන්න පුළුවන් ඕන. මට හබ සෙරප් දෙකක් දාගෙන ඕන නම් යන්න පුළුවන්. දැන් මම එහෙම අනවශ්‍ය දන්ට යන්නේ නැහැ. නමුත් යන්න උනොත් යන්න පුළුවන්. හරි මට වැස්ස තෙමීගෙන යන්න පුළුවන් කෙනෙක්. හරි මගේ ශරීරය මම හදලා තියෙන්නේ නම්මේ සීලිය සුබර ගුණයෙන් යුක්තව ඇවිද ගන්න පුළුවන් වෙන්න. අද හුඟක් තරුණයින්ට නැගිට ගන්න බෑ. ඇවිද ගන්න බෑ. කොන්ද කෙලින් තියාගෙන ඉන්න බෑ. නේද? එහෙනම් මම වීරයෙක් වගේ ජීවත් වෙන කෙනෙක් හැම වෙලෙම බලන මම සුබර ගුණයෙන් යුක්තද? තේරුමත් එක්ක මේ ටික එකතු කරගෙන ජීවිතයට එක සැරයක් මේක ප්‍රත්‍යක්ෂා කරන්න. හරිද? ඊළඟට සහැල්ලු ගති පවතුම් තියෙන කෙනෙක්ද? නිබඳව ප්‍රත්‍යක්ෂා කරන්න. ඊළඟට නිපක ගුණයෙන් යුක්තද? ඒ කියන්නේ සක්කෝජ සුජ සුවචෝතස්ස මුදු අනතිමානි සන්තුසකෝච සුබරෝච අප්පකිච්ඡෝච සල්ලවකෝති සන්ද්‍රින්දියෝච මං ඉන්ද්‍රියන් සංවර කරගත්ත කෙනෙක්. ඉන්දියන් සංවර කරගත්ත කෙනෙක් නම් හැම වෙලෙම හූර හූර අරක දිහා බල බල ඉන්නේ නේද? අපේ වැඩි දෙනෙකුට නිර්මාණශීලී අදහස් වලට වෙලාවක් නැහැ. අපි මොනවා හරි වැඩක් කරද්දී අපි පින්නත් නේ. අද මේ කතාව තරුණය අතරට යවන්න. තරුණයින් මේක කල්පනා කරන්න. අද මම මගේ ජාතිය විනාශ කරන කෙනෙක් වෙලා මම හොයන්නේ නැහැ. මම හොයන්නේ නැහැ අලුත් දෙයක්. හරිද? මට මගේ කාර්යබහුල ජීවිතේ මොනවා හරි ඉඩ කඩක් ලැබෙන හැම වෙලේම හරිද මම මම රස්සාව කරන එක මම ඉගෙන ගන්නවා මම මොන හරි දෙයක් කරන ගමන් මට විවේකයක් ලැබෙන වෙලාව මට තියෙන්න ඕනේ මොකටද මගේ ජීවිතය උස්ස ගන්න කල්පනා කරන්න නිදහසේ කල්පනා කරන්න තමන් ගැන කල්පනා කරන්න තමන්ගේ අභිවෘද්ධිය ගැන කල්පනා කරන්න වෙලාවක් තියෙන්න ඕනේ අද දරුවන්ට ඒ වෙලාව නැහැ ඇයි එයාට යන්තම් විවේකයක් එනකොට කොහෙද ඉන්නේ හුරනවා බලනවා හුරනවා බලනවා හුරනවා බලනවා හුරනවා බලනවා වැඩක්ම නැති අමන දේවල් තමයි බලන්නේ. ඒකේ හැබැයි තියෙන වැඩ දේවල් ඒවට නෙවෙයි ඒවට නෙවෙයි හිත යන්නේ. හරිද? මේවා දිහා බල බල බල බල රෑ නිදි මරා ගන්නවා උදේට නිපක ගුණයක් නැහැ. හරිද? ඒ මොකද නිදි මරාගෙන ඉන්නේ බොහොම අපහසු ජීවිතයක් ගත කරන්නේ. හරි අමාරුවෙන් ඉන්නේ. තැන් තැන් වල නිදි කිරා වැටෙනවා. ඒත් වෙලාවක් හම්බෙච්ච ගමන් හුරනවා. අපි අහුණා. අපි සම්පූර්ණයෙන් අහුණා. හරිද? ඒකෙන්ද මේ අහුවිල්ල වැඩක් නැහැ. මූණෙන් මූණ බලා ගන්න ඕක ඕනේ නැහැ. නේද? මූණෙන් මූණ බලා ගන්න ඕන අපි. අපි එක නිකන් අඳුන ගන්න ඕන යහපත් ඒකට. මේ හඳුනගන්නේ මොකටද? පින්වත්නි, ඊටාම අපේ සංස්කෘතියට නොගැලපෙන බොහෝ දේවල් ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වෙමින් තියෙනවා. හරිද? ප්‍රසිද්ධියේ ක්‍රියාත්මක වෙන තියෙනවා. වැඩිපුර මේ අලජ්ජී දේවල් ක්‍රියාත්මක වෙන්නේ සිංහල ජාතිය මිනිස්සු අතර. හරි ඒ කියන්නේ ලනු වැඩිපුර කාලා තියෙන්නේ අපි අපි ලනු කාලා තියෙන්නේ අපේ දරුවෝ තමයි මේ ලනුව ගිරලා තියෙන්නේ ඒ සඳහා ඒ දරුවෝ අහිංසකයි ඇයි ඒ දරුවන්ට මඟ පෙන්වීම නැහැ රජයකින් මේ මඟ පෙන්වීම කරන්න ඕනේ නායකයෝ මඟ පෙන්වීම කරන්න ඕනේ මේක නෙවෙයි කරන්න ඕනේ කියලා ප්‍රවෘත්තියකට කියනවා නම් මාධ්‍යයකින් කියනවා නම් මාධ්‍යයකින් දැනුම් දෙනවා නම් මේකේ තියෙන භයානකම හරිද අපේ මිනිසුන්ට පොඩ්ඩක් ඔළුව හැදෙනවා හරිද හිත සකස් වෙනවා මේ පරිහානිය කාලය නාස්ති කර දමන දැමීම කොච්චර නිෂ්පාදනයකට කොච්චර යහපත් දෙයකට යොමු කරන්න පුළුවන්ද එහෙනම් මේ தත්වයන් තුල අපි හැදිලා තියෙන්නේ ඕකට කියන්නේ අපේ තරුණයන්ගේ භාෂාවෙන්ම කියන මම ඊයේ සාකච්ඡාවේදී මතක් කරා දැන් වැඩක් කරගන්න අමාරුයි හරි එක එක එක එක දේවල් කරලා හරි කාම වස්තුන් කෙරෙහිම නැත්තම් කාමච්ඡන්දේම වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා මේක ගැන හිතලා හිතලා හිතලා හිතලා හරිද ඒ පැත්තෙන් ගැලවෙන්න බෑ කිසිම පැත්තකින් ගැලවෙන්න බැරි තත්යකට එකම දෙයකට හිත කරලා ඔළුව විකාර වගේ වෙලා දැන් හදිස්සියේ ක්‍රමානුකූලව වැඩ කරන්න කිව්වොත් දැන් සුදුසු නුවණ නෑ ඒක ක්‍රියාත්මක භාවයට එන්නේ නෑ එකම දෙයකට හිත යොමු කරලා තියෙන්නේ අය සමහර අය දිවිනසා ගන්න හදනවා සමහර අය පිහියෝලින් අන ගන්නවා කොටා ගන්නවා මරා ගන්නවා ඒවා දැක්කා ඒවා ඒවා තමයි හොඳ දේවල් කියලා හිතනවා හරිද අන්න ඒ වගේ පිස්සු විකාර ගතිගුණ වෙලා සමහර පිරිමි ළමයි ගැහැණු ළමයි වගේ හැසිරෙන්න පටන් අරගෙන සමහර ගැහැණු ළමයි පිරිමි ළමයි වගේ හැසිරෙන්න පටන් අරගෙන මොකක්ද මේ වැඩේ? හරිද? ඒකට කියනවා අපේ දරුවෝම හැබැයි ඔකට හොඳ නමක් දාලා තියෙනවා. හරි. ඒකට කියනවා අන්නර මනුස්සයාට මඤ්ඤං වගේ කියලා. <laughs> මඤ්ඤං වගේ කියනවා. ඉතින් මේ වගේ தත්වයන් වලින් අයින් වෙන්න අපි මොකද කරන්න ඕනේ? අපේ නේද වැඩිහිටියෝ විදිහට, තරුණයෝ විදිහට අපි මෙන්න මේ ගුණයන් වර්ධනය කරන් දවසකට එක්සරයක් පිරික්සන්න ඕනේ. එතකොට කර්ණීයමෙත් සූත්‍රය කියන එක කතිකාවතක් විදිහට සමාජයට යවන්න ඕනේ. මේක කරපල්ලා. අන්න එහෙම කියන්න ඕනේ. හරිද? මෙතන තියෙන අපි හිතපු මේ යක්කු එලවන් තියෙන එකක් නෙවෙයි කර්ණීයමෙත් සූත්‍රය කියලා කියන්නේ. ඒක නිකම් බොරුවට කියෝ කියෝ ඉන්න ඕන එක නෙවෙයි. ඒක විද්‍යාත්මක දෙයක්. බුදුහාමුදුරු දේශනා කරනවා තමන්ගේ ශ්‍රාවකීන්ට දවසකට දෙසරයක් කර්ණීයමෙත් සූත්‍රය සජ්ජායනා කරන්න කියලා. සජ්ජායනා කරන්න කියන්නේ ගිරව් වගේ කියෝ කියෝ ඉන්න නෙවෙයි. අර්ථ අර්ථපටිසංවේදීව ධම්මපටිසංවේදීව කියලා තියෙනවා. ජීවිතය පිළිබඳව දෙසරයක් තුන්සරයක් දහසරයක් පහළොස්සරයක් හිතන දේවල් මහා ගොඩක් අනිමේ සූත්‍රය තුල තියෙනවා. දෙන්නේක් දෙන්නේක් අතර දුකක් ඇති නොවේවා කියන ප්‍රාර්ථනාව තියෙනවා ඒක ඇතුලේ. හරිද? ඒක තමයි කියන්නේ ඥාති ඥාතිමඤ්ඤේත කත්ත කිනංකංචි නපරෝ පරන් නිකුද්දේත ඥාතිමඤ්ඤේත කත්ත කිනංකන්තේ විහාරෝසනා පටිග සංඥා ඥාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡ අඤ්ඤමඤ්ඤ දුකක් ඇති වෙන්න එපා නාඤ්ඤ මඤ්ඤස්ස දුක්ඛ මිච්ඡ එහෙම දුකක් වෙන්න එපා එකිනෙකා අතර අඩුම තරමින් වැරදි වචනයක් කියවෙන්න එපා වැරදි පටිඝ සිතුවිල්ලක් ව්‍යාරෝසනා පටිඝ සංඥාවක් එන්න එපා වැරදි වචනයක් කියවෙන්න එපා කියලා අපි අපේ ජාතිය ගැන අපි අපේ ආගම ගැන තරන්නේ සියලු සත්‍යයන් ගැන එවැනි අදහසකින් වාසය කරන්න පුරුදු කරන දවස ගන්න. හරිද? සියලු සත්‍යයන් ගැන පුරුදු කරන. එහෙම පුරුදු කරන දැඩි ආත්ම ශක්තියකින් යුක්ත පිරිසක් එක තැනකට එකතු වෙලා සත්‍යක්‍රියාවක් කරොත් හරිද? එවැනි මෛත්‍රිය වඩන පිරිසක් අපේ පින්නත් නේ බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සංඝාවාසයක් හදලා පූජා කරනට වැඩි ආනිසංසයක් තියෙනවා කියලා හරියට සරණාගමනය සිද්ධ කරගැනීම ඊට වැඩි ආනිසංසයක් තියෙනවා කියලා පංචිල් රැකීම ඊට වැඩි ආනිසංසයක් තියෙනවා කියලා මල් සුවඳක් ආග්‍රහණය කරන මොහොතක ලෝකෙටම මෛත්‍රිය වඩන්න පුළුවන් කියලා. එහෙනම් මහා පිංගද්දෝ විදියට අපි අපේ සංසාරගත කර්මයන් පවා අයින් කරගන්න පුළුවන් මේ වගේ සිත සකස් කරගත්තොත්. සසර අපිට ප්‍රතිසන්දෙමින් තියෙන කර්මයන් අයින් කරන්න පුළුවන්. භාවිත කාය, භාවිත සීල, භාවිත චිත්ත, භාවිත ප්‍රඥා කියන ආකාරයට අයින් වෙනවා. බුදුහාමුදුරේ ඒක දේශනා කරලා තියෙනවා. එතකොට එහෙම කර්ම අයින් කරගත්ත මහා පින්වන්ත මිනිස්සු ඒක රාශී වෙනකොට මොකද වෙන්නේ? එතන මහා පින් ගොඩක් එකතු වෙනවා. මේ අය එකතු වෙලා දෙවියන්ට පින් දෙනකොට අපි ජනවාරි 26 ඒ වගේ ප්‍රතිපත්තිකාමීන් කැලණියට එකතු වෙනවා. කැවිනේට එකතු වෙලා මොකද කරන්නේ? අපි ප්‍රතිපත්ති පූජාවක් සිදු කරලා දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරනවා. දෙවියන්ට පුණ්‍ය අනුමෝදනා කරන්නේ නෙවෙයි ඒක නෙවෙයි පළවෙනි බලාපොරොත්තුව. ප්‍රතිපත්ති පූජාවක් සිදු කිරීම, සපත කිරීම මොකක්ද සපත කරන්නේ? මම මම කාර්යාලයක වැඩ කරනවා නම්, මම පෞද්ගලික තැනක වැඩ කරනවා නම්, මම මොනවා හරි මගේ ස්වයං රැකියාවක් කරනවා නම් මම තනියම රට ජාතිය වෙනුවෙන් නිවැරදිව නැගී හිටින පුද්ගලයෙක් බවට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ හරි සපත කිරීමක් කරන්නට අපි කැලණියට එකතු වෙන්න ඕනේ. කැලණියට එකතු වෙන ජනවාරි 26 වෙනිදා. එකතු වෙලා රැ එළි වෙනකන් ධර්මයක් ශ්‍රවණය කරලා මොකද කරන්නේ අපි රටට සෙත් පතලා දූෂ්‍ය වෙලා තියෙන මනස් මනසවල් සුගිත මුදිත වේවා කියලා ප්‍රතිපත්තියෙන් යුක්තව ප්‍රාර්ථනා කිරීමක් සිද්ධ කරන්න ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනක් නැවත වාරයක් කැලණි පන්සලේදී ජනවාරි 26 වෙනිදා සිද්ධ කරනවා. ඉතින් අපි තත්ත්වය නිසා සමාජිකයන් ඉදිරියේ සදා සහ සම්බන්ධ වෙලා කටයුතු කරන්න ඕනේ. එතන ඒක නෙවෙයි අරමුණ නේද? රටට ජාතික ප්‍රතිපත්තියක් ස්ථාපිත වෙනතුරු මුළු රටටම එකම නීතියක් ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක් සකස් වෙන තුරු රට දියුණු වෙන ප්‍රතිපත්තිය ආරම්භ වෙලා නේද රටේ අහිංසක මිනිසුන්ට යහපත් විදිහට ජීවත් වෙන්න වැඩපිළිවෙලක් සකස් වෙන තුරු ධර්මානුකූලව ඉඳගෙන ධර්මය තුල හිඳමින් මේ ජීවිතය සාර්ථක කරගෙන සසරත් සූපත් කරගන්න කටයුතු ඉෂ්ට සිද්ධකරනද කර්ණීයමිත සූත්‍රය සමාජ කතිකතා කතිකාවතක් බවට පත්කරනද හැමෝම දායක වෙන්න ඕනේ. කැක්කුමක් තියෙනවා නම් රට ජාතිය ගැන කැක්කුමක් තියෙනවා නම් වහාම Taman නිවැරදි වෙන්න Taman නිවැරදි වෙනකොටම තව කෙනෙක් නිවැරදි වෙන්න පුළුවන් ඒ පින්වන්ත කුල පුත්‍රයෙක් වෙන්න උත්සාහ කරන්න කුල දියණියක් වෙන්න උත්සාහ කරන්න පින්වන්ත කුල දියණියක් වෙන්න උත්සාහ කරන්න ඒක තමයි රටේ අභිමානය විහාර මහදේවි නේද ආදි වශයෙන් මේ රටේ මහා අභිමානවත් කාන්තාවන් වාසය කර අදුර්ගම රජුරු හිටිය රටක් ඒ પરම්පරාවෙන් පැවතගෙන එන අය අපි එහෙනම් ඉතින් මේ හීන දීන තුච්ච ගති සම්පූර්ණයෙන්ම අයින් කරන වැඩ පිළිවෙලට අවතීන වෙන්න ඕනේ. ඉතින් එවැනි යහපත් සමාජයක් සකස් කරන වැඩ පිළිවෙලට දායක වෙන්න ඒ වගේම ඒ එවැනි වැඩපිළිවෙල සකස් කරගෙන තමන්ගේ ජීවිතය සාර්ථක කරගෙන සසර ජීවිතය සූපපත් කරගන්න අවශ්‍ය කරන ශක්තිය, ධෛර්යය, වීරය, අදිෂ්ඨානේ, වාසනාව, ප්‍රඥාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you. සම්මා